අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාවකටයි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ ශිළුම දෙනාය සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පාත්තු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අරඤ්ඤේ විහරන්තානං සන්තානං බ්‍රහ්මචාරිණං ඒක භත්තං භුඤ්ජಂತಿ කේන වන්නං පසීදති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි ඉදිරියෙන් තියාගත්තේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සගතක වර්ගයේ කතාවක් අපි ඒක දිවිසගත්තා අපි දවසින් දවසට එක එක ගාතාවක් ඉදිරිපත් කරගනිමින් අපේ ශක්ති ප්‍රමාණය ඒකේ අර්ථය ඉදිරිපත් කරගන්න සාකච්ඡා කරන්න ඒ අනුව අපි මානකාම සූත්‍රයේ පරිජිපත් කරගත්තා. ඊට පස්සේ මේක අරඤ්‍යක සූත්‍රය මේ සූත්‍ර දෙක නැත්නම් මේ ગાථා ප්‍රශ්න දෙකම එක ආරයකට ගිය ප්‍රශ්න. ඒ වගේම අපි වගේ පිළිසකට හුඟක් සම්බන්ධ ප්‍රශ්න. ඒ නිසා අපි සගතක වර්ගයේ තීරුම් ගත් එක, ඉස්රායන් තියාගත් එක, දේවතා සංයුත්තය ඉස්රායන් තියාගත් එක හොඳයි. ඒ මානකාම සූත්‍රයත් අරණ්‍යක සූත්‍රයත් බලනකොට <clears throat> ඒ මානකාම සූත්‍රයේදී ඒ దేవතාවා සඳහන් කරනවා අරණ්‍යයේ හිටියත් ඒක ඒකචාරීව ගත කරත් එයා මානාධිකව ගත කරනවා නම් ඒ කෙනාටේ අරණ්‍ය වාසයෙන් ලබන තියෙන උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ කියලා. ඒකට බුදුජානනාංශ කියලා දෙනවා ඒ මානය වැඩිවීම නිසා නැත්නම් ගිලේශයක් වැඩි වීම නිසා යෝගාවචර භික්ෂුවක් ගැනම කියන්න පුළුවන්. සිදු කරගන්නේ හානිය බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා. බුදුරජාණන්සේක ප්‍රතිපදාවයකට උත්තර තියෙනවා. මෙන්න මෙහෙමයි මම අන්න ඒකට උත්තර දෙන්නේ කියලා දැන් මේ භික්ෂුවකට මේ කතා කරන්නේ මේ ප්‍රශ්න කරන దేవතාවට. දැන් මේ අරණ්‍යක සූත්‍රයේ దేవතාවෙක්මයි මතක් කරන්නේ රාත්‍රී ගෙවි ගිය වෙලාවක ලකු ප්‍රභාවක් ලොකු දිස්නයක් ඇතුව ਸਰවඥාන්සේ හම්බෙලා ඒ దేవතාවත් අහන්නේ අර වගේම ප්‍රශ්නයක්. අරඤ්ඤේ විහරන්තාන. අරඤ්‍ය වාසී කෙනෙක්. ඊගා సంతාන බ්‍රහ්මචාන සාන්ත වූ බ්‍රහ්මචර්ය රකින්න කෙනෙක්. ඒකට සතෙක් සර්පෙක් වෙන්න බෑ. බ්‍රහ්මචර්ය රකින්න නම් ඉතින් බෞද්ධ භික්ෂුවක් කියලා සෑහෙන දුරට හිතා ගන්න පුළුවන්. ඒක බත්තම් පුංච මානන. එයා උදේවරු විතරයි වළඳන්නේ. අනික් හවසට රාත්‍රියට ආහාර ගැනීමෙන් වළකිනවා. එහෙම නැත්නම් අපි කියනවා විකාල භෝජන ශික්ෂා පදේට. එහෙම නැත්නම් කාලයට ගත යුතු ආහාර ඇර ඒ විකාල දේවල් නොකර ගත කරනවා. කේන වන්නම් පසීදිතිය කෙනෙක් වුණා සමහරව හරියම දුර්වර්ණව ගත කරනවා. මූණ රෞතු කරගෙන එල්ලගෙන ආන්න එහෙම තියෙන කෙනෙක්ගේ මේ මුඛ වර්ණය එනතම් මූණේ පැහැය එනතම් මේ ප්‍රසන්න මනසක් ඇති කරගන්නේ මොන ආකාරයෙන්ද කියලා. අර අවශ්‍ය කරන ඔක්කොම ටික තියෙනවා යාට. පැවිදිලක් තියෙනවා, සාන්ත භ්‍රමචාරීකුත් රකින්නවා. ඒක බත්තන් ඒක සෙයියන් එහෙමත් ගත කරනවා. නමුත් ඒ හුඟ දෙනෙක් නිකන් බුදුහාමුදුර දෙන උපමාවට කියනවා නම් කපලා රත් වෙච්ච ගලක් උඩ දාලා තියෙන බට ලා දලු බටලියක් වගේ වෙයිලා ගිහිල්ලා. ඉතින් එහෙම තියනකට වැඩිය දැන් දෙයියෝ බ්‍රහ්ම මේ බොහොම ප්‍රභාස්වරයි. දෙයියෝ ඉන්නේ පුත්‍රයන්ාන්සට බොහොම තෙදක් පාගෙන. අවිල්ලා අහනවා ඇයි මේ මෙච්චර ලස්සන භ්‍රමචර්ය ජීවිතයක් ගත කරන, සාන්ත ජීවිතයක් ගත කරන ඒක බත්තක ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රසන්න මොණකින් ගත කරනවා කෙනෙක් අප්‍රසන්න මොණකින් ගත කරනවා මොකද්ද මේකට රහස? නැත්තම් මොකද්ද බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේකට තියෙන පිළියම? ප්‍රතිපදාවේදී කොහොමද මේක උත්තර දෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. එතකොට බුදුජානනාංශය සඳහන් කරන්නේ අතීතං නාන්මකමය. එහෙම නැත්නම් අතීතාන් වානුසෝචන්ති කියලා කියනවා. යම් කිසි කෙනෙක් ඒ පැවිදි වුණාට පස්සේ භ්‍රමචර්යය දැක්කට පස්සේ ආරණ්‍යයට ආවට පස්සේ එහෙම නැත්නම් ඒක බැත්තකුණාට පස්සේ අතීතයේ අනුව ශෝක ශෝක කරන්නේ ඒක තමයි ප්‍රතිපදාව. ඒක බුදුජානනාංශේ මේ ඒ කෙනා ගැන හිතලා කියව ගන්න නෙවෙයි ඒක සමස්තේ. බුද්ධ දේශනාවේ ප්‍රතිපදාවේ සමස්තේ අතීතං නානුසෝචಂತಿ නප්පජප්පಂತಿ නාගතං. නාපු දේවල් තාම ඉදිරියට ආපු නැත් දේවල් ගැන බලාපොරොත්තු අපේක්ෂාවලුත් නැහැ. ඉතින් මේක බුද්ධ දේශනා ඊටාම වැදගත් කියන්නේමක් තියෙන නිසා ඒ බද්දේකරත් සූත්‍ර තුනක් එක දිගට දේශනා කරලා තියෙනවා. ඒ බද්දේකරත් සූත්‍රයේ ඕක තමයි ප්‍රධානම තේමාව. අතීතං නාන් වාගමේය නප්පජප්පේ අනාගතං. කී අතීතය ගැන තැවෙන්නත් එපා. අනාගත සැලසුම දඬත් එපා. ඒ වගේම පච්චුප්පන්නංච යාපෙන්ති වර්තමානයේ මේ කොඩි දාගෙන අඳුර පාගෙන ඉන්න යන්තයි යපෙනවා. මේ යාපෙන්ති කියන වචනේ තමයි බුදුජානක නිතරම අහන්නේ කාශ්‍යප මහ රහතන් වහන්සේ දෙවිචාම කමනියන් ආවසෝ යාපනිය. අපිට දරන්න පුළුවන් දවස් නේ යැපෙන්න පුළුවන්ද කියලා අහනවා. නෑ බන්තේ නෑ බුදුහාමුදුරනේ දරන්න බෑ. ඉවසන්න බෑ. යැපෙන්න බෑ. ඒක තමයි ඔය මේ බුද්ධංග සූත්‍ර දේශනා කරන්නේ. බුදුජානසිට ලෙඩ වෙනවා. ලෙඩ වුණාට පස්සේ මහා චුන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා අහන්නේ නැහැ ওই ප්‍රශ්නේ. අහන්න බෑනේ වේදාගෙන් ලෙඩාට අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට යැපෙන්න පුළුවන්ද? ඔබ වහන්සේට මේ ඉවසන්න පුළුවන්ද කියලා අහන්න නැතුවම වහන්තේ අපිට සත්‍ය මේ බොජ්ජංග ධර්ම ටික ඉගෙනලා තියෙනවායි කියලා බොජ්ජංග දේශනා කරනවා ඒ එකම ප්‍රතිඵලයි. ඉතින් ඒක නිසා මේ වර්තමානයේ යැපෙනවයි කියන එක තමයි අපි ජීව හිටියත් පැවිදි වුණත් අරණ්‍ය හිටියත් ගමේ හිටියත් බෞද්ධ වුණත් අපබෞද්ධ වුණත් අද නොදන්න දේ. අද තියෙන උසිගැන්වීම නිසා යැපෙනවයි කියන එක ලැජ්ජාවක් වෙලා. යැපෙනවයි කියන එක අත්පල්ලෙ වැටිලක් වෙලා. යැපෙනවයි කියන එක යමක්කමක් කරගන්න බැරි කෙනෙක් බවට පත් වෙන නිසා හැම කෙනාම යමක්කමක් හම්බ කරන්න ගිහිල්ලා යාපනය කියන එක දන්නේ සුඛෝපභෝගී වෙලා. යාපනය කියන එක දන්නේ බහුබහාණ්ඩක භාවයටපත් වෙලා. පාරිභෝගිකත්වයටපත් වෙලා මුළු ලෝකෙටම දරා ගන්න බැරි විදිහට වස්තු විනාශ කරනවා. ඉතින් එයාට එතකොට කායික මානසික ලෙඩ රෝගෙ ඉන්න පටන් ගන්නවා. පරිසර විලෝපණය ඉන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට මේ දෙයයන්ට තේරෙනවා ඇති මම හිතන්නේ. තී දවස්වල ඔය තේරලා තියෙනවා. නමුත් දැන් වෙනකොට තත්ත්ව හුඟක් වෙනස්. තත්ත්ව හුඟක් වෙනස් කියලා කියන්නේ හුඟ දෙනෙක් පැවිදිලා ආරණ්‍යගත වෙලා සාන්ත භ්‍රමචාරී රකින්නවා කියන එක නෙවෙයි. එහෙම ගෙවල් දොරවල් ඉඳගෙන භාවනා කරන්න නැත්තොත් තියෙනවා. අර ගේපාර සූත්‍රය කියන විදිහට මානකාමයේ ඒ භාවනාවත් තමන්ගේ මාන්නයේ කාරණාවක් කරගන්න. අරණ්‍ය ජීවිතයත් මාන්නයට කාරණාවක් කරගෙන. පැවිද්දත් මාන්නයට කාරණාවක් කරගෙන. ඒක බත්තක භාවයත් ඒක සීයක භාවයත් මාන්නයට කාරණාවක්. ඇත්තට මේවා මාන්න කරන්න වටින දේවල් තමයි. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා ශුන්‍යාගාරේ අභිරමාමේති නිතරතරම් බලන්න ඕන තමයි ඇත්තටම මේ අරණේ සීනාසී ඉන්නවද නම් තේ කාටවත් කියන්න තරම්වත් එපයි කියලා. කියමනෙන් පවා උත්තරීමනස ධර්ම හෙලි කිරීමක් වෙනවා. මං නම් අනේ කැමති නැහැ නගරේ ඉන්න. මං නම් අනේ කැමති නැහැ ගමට ඉන්න. මං හරි කැමති ආරණ්‍යේ ඉන්න කියලා කියාපෑම පවා බුදුජානනාච උපසම්පදා මාලකයේදී උපසම්පදා භික්ෂුවකට කියලා දෙනවා. මේ කියන්න යන්න එපා. අඩුම තරමේ මම ශූන්‍යාකාරය අභිරමණය කරනවත් කියන්න එපා. කෙරුවට කමන්නේ නැහැ ඒක. කියන්නේ නැල්ල. ඒක ක්‍රියාවෙන් පේන ඕන කෙනෙකුට <clears throat> කියන්නේ. ඉතින් අන්න ඒ ඒ විදිහට ශූන්‍යාකාරය අබිරමණය කරන්නේ එතන තියෙන යාපෙන්ති කියන වචනේ. වර්තමානයේ පච්චුප්පන්නේච යාපෙන්ති යන්තම් යැපෙනවා. ඒ මේ පන්දිසාචිකෙන් බුරුමේ කවදාකවත් ගිහිලා කෙනෙක් අහන්නේ ස්වාංශ සැප දුක් කොහොමද කියලා. සමහර ඔලොමලකමට අහනවා. එතන නේතාරේ කියලා කියනවා. ඒ කියන්නේ කවුන්දේ කියලා කියවනම් තනිපයි හොඳයි. සැපසේ ඉන්නවා. නේතාරේ කියන්නේ යැපෙන්න පුළුවන් කියලා කියනවා. ඕනම කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් මෙහෙම අහන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට එහෙම ගිහලා ආසංශ කොහමද සැපසනීප කොහමද එහෙම අහන්න පාතාවන්නේ දෙන්නෙම නැහැ. ගිහලා කවුරු හරි නිකමට ඇහුවොත් මේ භාවනාවකට අවිලා නෙවෙයි වෙන ගණිතයට ඇවිල්ලා කොහොමද සාසප්පදන්නේ බෑ. මේ තාරී කියලා කියනවා යැපෙන්න පුළුවන් කියනවා. කවදාකවත් තියෙන දෙයක් තිබ්බට ලෙඩේ කියන්නෙත් නැහැ. පුළුවන්කමක් තිබුණාට බොඩි බිල්ඩර් කෙනෙක් වගේ අතපැවිසි කරගෙන කියාපාන්න යන්නෙත් නැහැ. යන්තයි යැපෙනවා. යැපෙන්න පුළුවන්. ඉතින් ඕක තමයි දරුවන්ට උගන්වන්න ඕන දේ. <clears throat> ඕක තමයි නවකයන්ට අපි උගන්වන්න ඕන දේ. ඉතින් අර මේ ටේම්ස් බ්‍රිෆියාර හිටපු හාමුදුරෝ ඒ හාමුදුරෝ මම යාළු කරගන්න ඕන නිසා ගිහිල්ලා දවස් දෙකක් උත්සාහ කරලා මේ කකුල් දෙක මිරිකුවා. ආ බොහොම හොඳයි ධම්මජීව අරකයි මේකයි කිව්වා මෙතෙන්ට එනවා ඔය ආශ්‍රමතෝගේ කට්ටිය පුදුම ප්‍රශ්න ඇති කරලා යන්නේ කිව්වා. ඉන හැම කෙනාම ස්ථාන ප්‍රශ්නයක් ඇති කරලා මේ ඉන්නේ කෙනාට ඉංග්‍රීසි පුළුවන් ඉන්නේ කෙනා භාවනා කරනවා ඉන්නේ කෙනා පින්නපාතයෙන් යපෙන්නේ ඉන්නේ කෙනා කප්පියම් කරනවා ඉතින් අර ඉන්න සංඝයා ඔක්කොම මෙයා ගියාට පස්සේ මාස ගාන ප්‍රශ්න ඒ නිසා මම කැමැතිම නෑ එනවට තායිසුතුගේ නම් එහෙම එකක් නෑ ආපේ කොහොඳයි අපිට අර උදේට තෝසේ එකක් වඩේ එකක් වගේ ඉන්දියන් කැම ටිකක් හම්බෙන්න පටන් ගන්න නැත්නම් හැමදාම පොරිජිතරයි ආයිසුතු කාඩ්බෝඩ් කෑලි කකා තමයි ජීවත් වෙන්නේ. අපිම හදාගෙන කනවා. ආයසුන් ආපම මොනවද කන්න හම්බ වෙනවා කියලා කියනවා. දැන් අපේ ලොකු ආමතුරෝ තාම අවුරුදු 90යි තාම සිවුරුපටියකින් ලණුවක් බැඳගෙන කොයා ගොතාගෙන ඒක ලිදර දාලා බල්දියෙන් වතුට්ටියක් අදගෙන ආනවා. එහෙමම සිවුර හොදා ගන්නවා. කවුරුත් ළඟට ගියාම එපයි කියනවා. බුද්ධස්පතාන ගන්නෑ. ඉතින් අපිට හරි පුදුමයි කද්දාක සිරපදයක් පාවිච්චි කරලා නැහැ. ඉතින් මට හිතෙනවලු ඒ ස්වාමීන් වහන්සේ කියනවා දැන් ඇමරිකාවේ මේ දවස්වල ඒ ස්වාමීන් කිව්වේ ප්‍රශ්න ඇති වෙන්නේ ඉස්සල්ලා මහානායක වෙලා හිටියේ ශවරකේ නානකොට සිරපු දෙකක් දානකොට අනේ අපි ලොකු ස්වාමීන් වහන්සේත් මේවා පාවිච්චි කරුවේ නැහැ. උන්වහන්සේලාගේ ගුණ නිසානේ අපිට මේ මේවා ලැබිලා තියෙන්නේ කියලා මට හිතෙනවා. තාම උන්වහන්සේ ජීවත් වෙන මගේ ගෝලියෝ දකින්න මාත් දකින්නයි කියලා. හැබැයි අපේ ගෝලියෝ දන්නේ මම පැවිදිුනේ මේ එංගලන්තේ නායක හමුදුර ගානේ පැවිදිච්ච දවසේ පහුවෙන් දානවල પાස්පෝර්ට් එක හැදුවේ නැද්ද? කවදද මේ එංගලන්තය යන්නේ කියලා. ඔන්න අපේ ගෝලිය අපි ගැන හිතන හැටි. මයිල් ගානට පැවිදි කරන ධම්මජීව හාමුදුරුවෝ ඉතුරු වෙන්නේ අංගානට තමයි. ඒත් ඔක්කොම සිවුරයි. මොකද මේගොල්ලෝ මේ මෙතන පැවිදි වෙන්නේ මේ Brahmachariටවත් සාන්ත ජීවිතයකටවත් නෙවෙයි මේ කලගෝසාවට. අපේ හාමුදුරුවෝ අපේ ලොකු හාමුදුරුවෝ සංගනායක අපිට ඕනේ પાස්පෝර්ට් එක ඕනේ. අපිට ඕනේ පිටරට යන්න ටිකට් එක ආවද දෙන්නේ කියලා. ඉතින් අපි දන්නවා මෙතෙන් ආවට පස්සේ විනාශ වෙනවා කියලා. සංචාරිකන සංඥා ගැන මම දන්නවා. ඉතින් මේ මම ඒ කට්ටිය ගැන ප්‍රසාද හැංගීමකුත් නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ ආවොත් ප්‍රශ්නයක්. අතීතමයි ජීවත් වෙන්නේ අනාගතමයි ජීවත් වෙන්නේ වර්තමානයේ යපිනවා කියන එක දන්නේම නැහැ. ඒක ගැළපෙන්නේ නැහැ මේ වගේ කෙනෙකුට. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ බැංක එකේ මෙච්චර සල්ලි තියෙනවා, මෙච්චර කැපකාර වෙන්න ඕනේ, මෙහෙම මෙහෙම තියෙන්න ඕනේ. මේ යැපෙනවයි කියන එක බින්ද වාසයේ කිය යැපෙනවයි කියන එක පාංශුකුලකින් යැපෙනවයි කියන එක ගිරිගු ගිරිගුහා ගල්ලා ගල්ලෙනක් කර යැපෙනවයි කියන එක පූතිමුත්ත බේසජ්ජෙන් යැපෙනවා කියන එක දන්නේම නැහැ. ඉතින් මේක බුදුහාමුදුරුවෝ ලව්වා නැවත අපිට සීකඳවන්න තමයි මේ దేవතාව අහන්නේ දේවතාව බලනකොට මේ අරණ්‍ය වාසය ගරු කරනවා. ශාන්ත ජීවිතේ ගරු කරනවා. භ්‍රමචර්යය ගරු කරනවා. ඒක භක්තක ඒක සෙය්‍යක ජීවිතේ ගරු කරනවා. අන්ත හාමුදුරුවෝ ඉන්නේ මූණ අට කරගෙන. අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා ඉන්නේ හැම වෙලාවෙම බොහෝම බට බටලිය කැලක් වෙලිච්ච අමු බටදල්ලක් බටකොටුවක් හත් වෙච්ච ගලක් උඩ දැම්මා වගේ තමයි තියෙන්නේ. හැම වෙලාවෙම එක්ක අතීතේ එක්ක අනාගතේ වර්තමානයේ යැපෙන්න දන්නේම නැහැ. ඉතින් අපට මේ නිසන්වනේ ඇති කළ තියෙන தත්වයටදී අපි දන්නවා දවසින් දවස දවසින් දවස පහසුකම් වැඩි වෙනවා. ඒකේ ඉච්ඡරම සුබ ලකුණක් නෙවෙයි. ඒ මුල් කාලේ මටත් ලොකු ආසාවක් තිබ්බා. එහෙම හරි ගස්සලා දුන්නාම කාට කාටත් භ්‍රමචරියක් ගන්න පුළුවන් කියලා රැකිනවා වෙන මොකද්ද ඒක? භ්‍රමචරිය නන් නෙවෙයි. ඒ අපහසුතාවයත් හදා බෙදාගෙන ඉන්නකොට විතරයි අපි විතර සහෝදරකමක් භ්‍රමචරියක් රැකෙන්නේ. එතන අපි තනි තනිව අපේ අපේ කුටියට වෙලා ඒකක් අරණ්‍යයක් කරගෙන ජීවත් වෙනකොට අර තියෙන මේ හදා බෙදා ගැනීම සහෝදරකම් නැති වෙලා තමන් වෙනම රාජධානියක රජ වෙන්න හදනවා. ඉතින් ඒක ගියාම හැම තැනකම ඒක අරණ්‍ය කියලා සීමාවක් නැහැ. ගමේ පන්සලෙත් ඔච්චරයි. එහෙම නැත්නම් ගීකේවල් වල අම්මලා දුවලා තරත් එච්චරයි. තම තමන්ගේ ලෝකයක් හදා ගන්නවා. හැබැයි මේ ලෝකෙට ජනමාධ්‍ය කිට්ටු කර ගන්නවා මිසක්ක තනි වෙන්න බයයි. ඒක විශාල සොයා ගැනීමක් අද මේ සෙනගක් එක්ක ඉන්න ගමන් තමන් කාය විවේකී ලබා ගන්නතර චිත්ත විවේකී ලබා ගන්න හැටි දන්නේ නැහැ. ඒක ගැන හැඟීමකුත් නැහැ. ඒගොල්ලෝ තනියම හිතියට ටෙලිෆෝන් එකක් එක්ක ඉන්නේ. ටැබ් එකක් එක්ක ඉන්නේ. කම්පියුටර් එකක් එක්ක ඉන්නේ ලෝකේ තියෙන ඔක්කොම තොරතුරු ළඟ තියාගෙන ඉනවා. ඒක අනික් කට්ටිය බලනවට දකින්නට තමයි ලැජ්ජාව තියෙන්නේ. ඒක නිසා තනි වෙලා හිටියට උදේකලාවට බයයි. අද හැදෙන හැම කෙනාම ශිෂ්ට මිනිසයා පුදුමාකාර බය තනි වෙන්නේ. ඒ මොකද අර වර්තමානයේ යාපෙන්ති කියන එක දන්නේ නැහැ. ලද දෙයින් සතුටු වෙලා හුදේකලා වෙලා තමන්ගේ වැඩක් කරගෙන අතීතේ තැවෙන්නේ නැතුව අනාගතය පිළිබඳව බලාපොරොත්තු ඇති කරගන්නේ නැතුව ජීවත් වෙන්න අපි කියන හුදකලා වෙනවා. ඒ හුදකලාව තමයි ශුන්‍යතාවය කියලා කියන්නේ. එක වෙලා එක පැත්තකට බලනකොට ඒකත් නිවනම තමයි. මේ කාර්යබහුල ජීවිතයක් ගත කරන පැත්තෙන් බලනකොට. ඉතින් ඒක ඇති කරගෙන ඔය කියන විවේකී ඇති කරන ඔය ශුන්‍යතාවය ඇති කරන ඔය හුදකලාව ඇති කරගෙන ඒක තිබුණත් නැතත් කෙනෙක් හිතියක් නැති එකත් සමහිත ඇති කරගෙන ඉන්න අපි තාම දන්නේ නැත්තේ මේ කාය විවේක චිත්ත විවේක දෙක තමයි. ඉතින් අපිට සිද්ධ වෙනවා අරණ්‍යයකට යනවා තමයි. තවත් අපි වගේම අරණ්‍ය වාසී සංඝයාත් එක්ක ඉන්නවා තමයි. ඒ හිතියට තමන් නිතරම අර අතීතයෙන් අනාගතයේ දෙකෙන් හිත අයින් කරගෙන වර්තමානයේ යපෙනවා කියනකොට ඒ කෙනාට ඒ සඳහා බුදුජාණන් වහන්සේ කියලා තියෙන උපමාව තමයි අතීතය අනාගතය දෙකත් අමතක කරලා වර්තමානයේ තමන්ගේ හිත තියෙනවද නැද්ද කියලා බලන්න හැම වෙලාවෙම රූපයක් රූප කර්මස්ථානයක් මුල් කරගන්න කියනවා. ඉතින් අන්නේ ඇති කරගන්න මූල කර්මස්ථානයේ හුඟ දෙනෙක් පටලව ගන්න නිවන කියලා. හිතනවා මූල කර්මස්ථානයේ ඉන්නකම් භාවනාව හරි චිත්ත වේකේ හරි සතුටයි ඔක්කොම තියෙනවා. ඒකේනා කවදාකවත් මේ මූල කර්මස්ථානයේ විපරිණාමයක් මූල කර්මස්ථානයේ වෙනස් වීමක් මුලත්කා මූල කර්මයේ ඇතිව නැතිව යෑමක් හුත්වා අභාවතා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා යාතුල විශාල යැපෙන්න බැරි ගතියක් තියෙනවා. වර්තමාන හිත ගත්තට ප්‍රයත්නයක ප්‍රතිඵලයක් විදිහට වර්තමානයේ ඉන්න බෑ. මේ එයා හිතනවා මේ වර්තමානයේ හිත ගත්තා හිතන සියලු සැප සහිත ඒ බලාපොරොත්තු වෙන ආමිෂ සුඛෙදී කියලා. ඉතින් ටික කාලයක් යන කමඨාන සුද්ධ කරලා කියන්නේ නෑ උතන සුඛයක් තියෙනවා. ඒකට කියන්නේ රාමිෂ සුඛය. ඒකට පුරුදු වෙන්න හැබැයි ඒත් ඔය යාපෙන්ති කියන වචනේ අයින් කරන්න බෑ. යපෙන්ඩයි තියෙන්නේ. වර්තමානයේ යපෙන්ඩයි තියෙන්නේ. ඉතින් ඒක බුද්ධ ඥානanse සඳහන් කරනවා අපි අරණ්‍යයට ගියා. හුක්ක මුලකට ගියා. ගිහිල්ලා අපි මේ අර කාය විවේකේ ලබාගත්ත අපි මේ චිත්ත විවේකයට පළපදියම් වෙනකොට නැත්තම් ලෑස්ති වෙනකොට අපි එකෝ ආරන්නේ සක්මණට යනවා එක පරියන්කට යනවා. ඉතින් පරියන්කේට සක්මණට ගිහාම එනා එයා මේ අරණ්‍යයක් තුර පැහැදිලා පැතිරිලා විසිරලා තියෙන හිත කයකට ගන්න බලනවා. කයකට ගන්න බලන්නේ ඒ ශාන්ත භාවය වැඩි කරගන්නයි. කයට ගත්තාම එයා එදා තමයි කයත් එක්ක ඉස්සලාම ජීවත් වෙලා තියෙන්නේ. ඒකට කය ඇතුලේ තියෙන නොයේ දරත පරිලහ තේරෙනවා. අර යැපෙන්න බැරි තරම්. එහෙන් නලියනවා, මෙහෙන් සද්ද වෙනවා, මෙහෙන් රිදෙනවා, එහෙන් හිතවිලි එනවා, අරහෙන් අරමුණ පනිනවා. මේ නිසා යැපෙනවයි කියන එක කඹේ ඇවිදිනවා වගේ අමාරුයි. එහෙම නැත්නම් මේ එක තැනක ඉඳගෙන ඉන්නවයි කියන එක පුදුමාකාර අමාරුයි. හිත සතිමත් වෙලා නැතුව නෙවෙයි. සතිමත් වෙනකොට යැපෙන්න බැරි වෙලා යනවා. සතිමත් නැතුව අතීත නාගතයේ ওই බීඩියක් බීගෙන චුයින් ගම් එකක් කපාගෙන කයිවාරු ගහගෙන ඉන්නකොට ශරීරයේ වෙහසක් දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ඔක්කොම අතහැරලා වර්තමාන හිත ගත්ත ගමන් මේ ශරීරයේ භවයේ පැවැත්ම සඳහා වෙන ක්‍රියාකාරකම ගැපේ. අන්නේ ක්‍රියාකාරකම් වලට ඔහේ තරම් අපි බය නැ වෙන මොනවාකටවත්. ඒකයි අපි මේ අතීතයට දුවන්නේ. ඒකයි අපි මේ අනාගතයට දුවන්නේ. ඒකයි අපි මේ සමාජශීලී වෙන්න හදාන්නේ. ඒකයි ශිෂ්ටාචාරයක් හදාගෙන තියෙන්නේ. ඒකයි ගම් හදාගෙන තියෙන්නේ. ඒකයි ගෙවල් හදාගෙන තියෙන්නේ. ඒකයි සමිත් සමාගම් හදාගෙන තියෙන්නේ. ඒකයි විනෝදාංශ හදාගෙන තියෙන්නේ. ඒකයි මේ ට්‍රිප් යන්නේ. නෝනා අප්‍රක දේවල් කරගෙන අර වර්තමානයේ හිත පැවැත්වීම කියන එක දරන්න බෑ. මොකද ඒකේ යැපෙන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ යැපෙනවයි කියලා කියන්නේ අතීතෙන් අනාගතේ හිත අයින් කරගත්තට බ්ලවට හම්බ වෙච්ච සුභාශිංසනයක් එහෙම නැත්නම් සතුප්පාදයක් කියලා. ඉතින් ඒක ගොඩාක් කල් මම අවුරුදු 42ක් දැන්. පුළුවන් තරම් කියනවා මොකක්වත් නැහැ. මේ ගමත් අතහැරලා රටත් අතහැරලා ලෝකයත් අතහැරලා අරණ්‍යත් අතහැරලා කයට හිත ගත්තාම මොකද්දෝ දරතයක් පරිලාහයක් දැවිල්ලක් තැවිල්ලක් දැනෙනවා. ඒගොල්ලෝ හිතන්නේ මම මේ භාවනා කරන්න මයි ළඟ ඉන්න එක්කනට නෑ. එයා බොහොම ජයයට භාවනා කරනවා. එයා වෙන භාවනා ක්‍රමයක් වෙන්න ඇති කරනවා ඇත්තේ. වෙන අරමුණක් වෙන්න ඇති අරගෙන ඇත්තේ. වෙන ගුරුවරෙක් වෙන්න ඇති. අනේ මේ මනුෂ්‍ය විද්‍යාව තියෙන නැත්තම් මට මේ මයේක කොහොම හරි කරලා වර්තමාන හිත ගත්ත ගමන් පුදුමාකාර ධර්ත පරිලහදයක් තියෙනවා. ඉතින් මේ ධර්ත පරිලහ දෙක ඒ විදිහටම සරුවත් chance සඳහන් කරනවා. ඒ ධර්ත පරිලහ දෙක ප්‍රමෝද වෙන්න දන්නවනේ. ඉඳගත්තට පස්සේ Tamanට දැනෙන්නේ මේ අපි කියනවා ඝර්ෂණය කියලා. වැඩ කරන ඕනම යන්ත්‍රයක ඝර්ෂණයක් තියෙනවා 100ක් කාර්යක්ෂම නැහැ. ඉතින් ඒක සඳහා අපි බෝල් බෑරින් දානවා, රෝල් බෑරින් දානවා, নানা ආකාර සෙල්ලම් දානවා ඝර්ෂණය අඩු කරන්න. ඒක කරතයි. කරලත් තියෙනවා. නමුත් නැති කරන්න බෑ. ඒගොල්ලෝ හිතනවා ගුරුත්වාකර්ෂණයේ තීදි කවදාකවත් බැලන්ස් බෝල් බෑරින් හදන්න බෑ, රෝල් බෑරින් හදන්න බෑ. ගුරුත්වාකර්ෂණය නිසා බලේ නිකන් චප් කරනවා කියන්නේ. ඒ නිසා හිතනවා අවජ්‍යතාවකාශයට ගිහිල්ලා හැදුවොත් අපි කියන්නේ රේසර් කියලා කියන්නේ. අන්නේ රේසර් එකක් පර්ෆෙක්ට් වැඩ කරයි කියලා. මොකද ඒක පැත්තකට අදින්නේ නැහනේ. ගුරුත්වාකර්ෂණයේ තියෙන තරක එක පැත්තකට අදිනවා. ඒ නිසා හැම හදන උපකරණයක්ම නිකන් මෙත් ඇහි වෙලා යනවා, චප්ප වෙලා යනවා. ස්වභාවයෙන්ම යනවා. කරගෙන ලෝකේ වුණත් උතුරු දකුණ අක්ෂයට වැඩිය නැගිනිර බස්නායට අක්ෂය දිගයි. කැරකිලා කැරකිලාගේ ڇප්ප වෙලා තියෙන්නේ. ලෝකේ ڇප්ප වෙලා තියෙන්නේ. කැරකෙන්නේත් ඇදේට. ওই කැරකිල්ල බලපානවා. ඉතින් ඒක නිසා ඒක හදන්න හදන අජටාවාදී. ඉතින් අජටාවාදී එහෙම ගෙනියන්න දෙන්නේ නැහැ. වාහනයක් හදාගත්තට යන්න දරන්නේ නැහැ. හදුවට <laughs> වැඩන්නේ. ඕනේ කරලා තියෙන්නේ මේකක් අලෝකේ තමයි. හදපු ගමන් ඇදයි. ඕනේ දරුවෙක් ඉපදිච්ච ගමන් ඕනේ අප්පා කෙනෙක් ඕනේ අම්මා කෙනෙක් ඕනේ ගුරුවරයෙක් ඕනේ වෙදෙක් ඕනේ මහේශකාරවරයෙක් ඕනේ රජ කෙනෙක් චප්ප වෙලා තමයි තියෙන්නේ. ඒ චප්ප වෙලා එක්කන තමයි අනික් අයට කියන්න හදන්නේ උඹ චප්පයි කියලා. ඉතින් උගේ චප්පකම පේන තැන තමයි අතීත අනාගතය අමතක කරලා ගම රට අමතක කරලා අරණ්‍යයත් අමතක කරලා කයට ඉඳ ගත්තාම පුදුමාකාර වෙහසක්. ඉතින් මේ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේ යැපෙනවා කියන වචනේ තුල තමයි දුක්ඛ සත්‍යය තියෙන්නේ. ඒක බුදුරජාණන්සේ පාවිච්චි කරනවා ධාරත පරිලා කියලා. සාරිපුත්‍ර සාංශික පාවිච්ච කරනවා පිලනට්ටෝ සන්තාපනට්ටෝ පෙළන ගතියක් තියෙනවා මේක නිතරම. තවන ගතියක් තියෙනවා. ඉතින් මේක මේ වර්තමානයේ යැපෙනවා කියන්නේ ඔන්න ඕක බලණ්ඩයි මම මේ ගම රට අතහැරියේ. ඕක බලණ්ඩයි මම මේ අරණ්‍ය අතහැරියේ. ඕක බලණ්ඩයි මම මේ ස්කය බැලුවේ අතීත අනාගත දෙක අතහැරියේ කියන එක මොනම පොතකවත් ලියන්න බෑ නම්බු කාර්තාවට. ඕනේ වෙන කුණු හරපයක් චිත්ත කුණු හරපයක් ලියන්න පුළුවන්. ඒක පරම සත්‍යයක් තියෙන්නේ මෙතෙක් මං කවදාකවත් කවුරුත් ලියලා තියෙන දැක නැහැ. වර්තමානයේ Tamante හිත ගත්තොත් දැනෙන පරිලාහේ, දරතේ. එනත යැපෙන ගතිය, එහෙම නැත්නම් පීල නට්ටෝ සන්තාපනට්ටෝ පෙරණ ගතිය තමන ගතියට වෛර කිරීම තමයි මානවය කියන්නේ. උගේ වැඩේම තමනුත් වෛර කරන අතර මගේ ප්‍රියන්ටත් ප්‍රියත්තන්ටත් මෙහෙම දෙයක් නොවේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් උනාට ඒක වෙන්නේ ලෝක ඇති එක තමයි. ඉතින් මේකට මේ යැපීම කියන එක තමයි උදාහරණ පාවිච්චි කරන වචනේ. මේක තව ටිකක් එහාට යනවා. මේ කය කියන්නේ හතර මහා ධාතු නම් අපිට දැනෙන්නේ වැඩියෙන්ම කලබල වෙච්ච ධාතුව තමයි. වායෝ ධාතුව දැනෙනවනම් ආපෝ තේජෝ පඨවි යටපත් කරගෙන තමයි ආපෝ ධාතුව වායෝ ධාතුව මතුවේ. ඉතින් අපිට කය කියලා පේන්නේ ආපෝ ධාතුව. වායෝ ධාතුව. අපිට පුළුවන් නම් මේ වායෝ ධාතුව මතුවලා තව ධාතු තුනක් යට වෙලා මේ කයේ තියෙනවා. ඒ හතරම නැගිට්ටොත් අපිට ඉන්න බෑ. යැපීම කියන එක නේ මරාන්තිකයි. එකයි එක වෙලාවට ඔලුව උස්සන්නේ. ඌ තමයි මට දැන් පේන්නේ. ඒකට තමයි අපි කෙන්දිරි ගහන්නේ. ඒක මතුවෙනකොට තුන් දිනක් යටපත් වෙනවා. අනේ යටපත් වෙච්ච තුන් දිනා නිසා එන්න තිබුණු දුක් කරදර මට කොච්චරක් මේ මතුවෙච්ච එක නැති කරලා දුන්නද කියලා අනුමාන ඥානයකට දාගන්න පුළුවන් නම් අන්වේ ඥානයකට දාගන්න පුළුවන් අපි 75ක් නිවන් දැකලා තියෙනවා. හැම මොහොතෙම ධාතු මනසිකාරේ ඉතින් ඒක තමයි අපි අරණ්‍යයකට ඇවිල්ලා කයට හිත දාගෙන මේකේ දරතපරිලහ දන්නකොට දැනගන්න ඕනේ කයට හිත ආවනම් කයේ සතිය බියන ලෝකයක් අපිට කරදර නැහැ ගමක් අපිට කරදර නැහැ අරණ්‍යයක් කරදර නැහැ මේ කයක් කරදර තියෙනවා. ඒ දේ දන්නවයි කියලා කියන්නේ ලෝකයේ තියෙන දුක් වලින් බැලුවොත් 98%ක්ම නිවන් දැකලා ඉවරයි. අර තියෙන 100 දෙක තමයි අපෙන්න බැරි. ඒක තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් පෙළපාලියන්නේ. ඒකෙන් තමයි උදේ ඉඳන් හැන්දෑව වෙනකන් අතීත අනාගතේ බයින්නේ. අරයට දොස් කියනවා, මෙයාට දොස් කියනවා, ආණ්ඩුවට දොස් කියනවා, අතීත අනාගතේ දොස් කිය කිය ඉන්නවා. ඉතින් මේ එක කුණහරපයක් නැත්නම් එක කුණක් එහෙම කෙලේශයක් මතුවෙනවා කියලා කියන්නේ කොච්චර කෙලේශ යටපත් කරගෙන එන එකක්ද කියන එක අන්වේ ඥාණයට මිසක්ක භාවනාවට වැටෙන්නේ නැහැ. අන්වේ ඥාණය එන්නේ නැහැ සුතමේ ඥාණය නැතුව. ඒචා සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමය පඤ්ඤා කියලා කියනවා. භාවනාවේ පඤ්ඤාවේ දැනට පෙන්න කරදරේ පෙන්වනවා. ඒකේ යැපෙන ගමන් අන්වේ ඥානෙ බලන්න ඕනේ මේක එනකොට මෙන්න මෙච්චරක් දේවල් යටපත් වීමක් සිද්ධ වෙනවා. ඒ යටපත් වෙච්ච දේ Tamanට ඍජු දැනගැනීමක් නැහැ. වක්‍ර දැනගැනීමක් තියෙනවා. විපස්සනාව දාන්න කෙනාට චින්තාමය ඥාන තියෙන කෙනාට අනාය පරිපස්සනා තියෙන කෙනාට අන්වේ ඥාන තියෙන කෙනාට අම්මනයා අන්වේ දාන දැති කෙනා මේක තිබුණත් ඒක දැනගන්නේ අනුන්ගේ දෝෂයකට. අතීත අනාගත දෝෂයකට. එහෙම නැත්නම් මගේ මෝඩකම කියලා, තකතිරුකම කියලා. එයා දන්නේ මේ දුක පිළිබඳව මේ යහ කල්පනාවෙන්, නිවැරදි දැක්මෙන් මේ මනෝපුබ්බංගමෝ මනෝසෙට්ඨෝ මනෝමය වූ දේ මනසාචේ පසන්නේන පසන්න මනසකින් බලන්න දන්නේ. බලනකොට මෝන පහදිනවා. ඒක තමයි පසීදති කියලා නැත්නම් පැහැදිලි මුඛ වර්ණයක් තියෙනවා කියලා කියන්නේ. ජනසේ සඳහන් කර තිනවා මිදුලාතු ගාපං මිදුලාතු ගානට ඉබේම තමන්ගේ මුඛ වන්නෝ පශීදති. එහෙම නැත්නම් බණහපං කියලා කියනවා. බණහනකොට අහගෙන ඉන්න මොහොතේ හිත පැහැදීමක් ඇති වෙනවා. ඒක එන්නේ සුතමේ ඥානෙ. ඒක එන්නේ චින්තාමේ ඥානෙ. නැත්නම් මේ වෙලාවෙම මොනව කර කර ඉඳී. කවදාකවත් මේ වගේ එක තැනක ඉන්නව වගේ පගෙන් වෙන් වෙන්නේ නැහනේ. ආන්නේ විදිහට මතුවෙච්ච කරදරෙන්, මතුවෙච්ච දරතෙන්, මතුවෙච්ච පරිලාහයෙන් මේක සති නිමිත්තක් කරගෙන ඒ වගේම මේ නිසා කොච්චරක් කරදර වලින් මම නිදහස් වුණාද කියලා සංසන්දනයකින් තමයි මේක අපිට ආශිර්වාද ගන්න ගන්න පුළුවන්. අපිට මේක බුද්ධියට ගන්න පුළුවන්. කාටවත් ඒක අරන් දෙන්න බෑ. ඌ අමනේක් නම් උතාමත් අර මතුවෙච්ච කරදරේ ගැන දුක් වෙන්නවා මිසක්කා අර ඒසයින් ආවස්තිකව නැති වෙන දුක් කරදර ගැන දන්නේ නැති නිසා එයාට අපි කියන ගොඩක්කල් භාවනා කරන්න වෙනවා මොකද එයාට චින්තාමය ඥාන නැහැ. එයාට අන්වය ඥාන නැහැ. ඒක නිසා එයාට බලාපොරොත්තු සුන් කරගන්න ඕනේ නැහැ. ওই භාවනා දිගට යන ගමන් සූදානම් මනසකින් යන්න කියනවා. මේ මතුවෙන දුක් කරදර ටික දැන ගැනීම මතුවෙන දුක් කරදර ටිකේ යැපීමෙන් තමයි මුඛවන්නෝ පශීදති. මේ දුක් පැණි 10යි කියන්න පුළුවන් වෙන්නේ. ලද දෙයින් සතුට වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවරේන ඊතරීතර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. ලදයන් සිවුරකින් සතුට වෙන්න දන්නවා. ලදයන් සිවුරකින් සතුට වීමේ ගුණ ගායනා කරන්න දන්නවා. ලදයන් පින්න පාදයකින්, ලදයන් සේනාසනයකින්, ලදයන් බේතකින්, ඉතින් ඒ ටික ඔක්කොම දීලා තියෙන්නේ අපිට. ඒක බුදුරජාණන්සේ උපදපදා මාළකේදීම කියනවා මහන්නේ මෙන්න මේ මූලික ටික මම මේ මෙච්චර කාලයක් පරිශන කරලා උඹලට සහතික කරලා තියෙනවා. අතිරේක ලැබෙනවා නම් උඹලා කරපින් නිසා ලැබෙයි. ඒකෙන් විතරක් කරගන්න එපා. මාන කාමයක් ඇති කරගන්න එපා. මේ මූලික දේ අතින් බලනකොට මාන වෛචවාසිකම් අතින් බලනකොට අපි සියල්ලම මානවීය බව. අරණ්‍ය වාසී වුණත් මානවයි. අපි Brahmacharya දැක්කත් අපි මානවයෝ. අපි වර්තමානයේ යැපෙන්න දැනගත්තත් මානවයෝ. දැන් නොදැකත්තත් මානවයා. දෙයියෝ දකිනවා වර්තමානයේ යැපෙන්න දන්න මිනිහා මුඛවර්ණ ප්‍රසීදව ගත කරනවා. පැහැදිලි මුඛවර්ණයක් සහිතව ගත කරනවා. නැති මිනිසයා අර නොලැබිච්ච දේ ගැන කල්පනා කර කර කාලේ නාස්ති කරනවා. ඉතින් ඒක සඳහා බුදුජාණන් වහන්සේ රජකුමාරෙක් වෙ ඉපදිලා හිඟන්නේගේ වෙස් අරගෙන අවුරුදු 45ක් හිටියා. මං හිතන්නේ ඔය ටෙඩෝ ආදර්ශයක් බණ නොකියුවත් හම්බ වෙයි කියලා. ඉතින් එහෙම ගත කරලා ඇටීරිය කොළ ටිකක් උඩ ශූර දාගෙන බුදියාගෙන මම සුවසේ නිදා ගන්න නතර කෙනෙක් කියලා බුදුන්සේ දේශනා කරනවා. නිින්ද අගේ කරන්න කියන කතාවක් නෙවෙයි. නමුත් ශපනින්දක්ෂ නිින්දක් නෙවෙයි ශපනින්දක් සඳහා අවල් මෙට්ටේ පාවිච්චි කරන්න කියලා ගහලා තියෙන පාරයිනේ. මේ මෙච්ච අවශ්‍ය නෑ. නිින්දට ඕන කරලා තියෙන මට යැපෙන්න බව දන්නවනම් මහත් සුවසේ නිදා ගන්න නතර කෙනෙක්. මේ නිින්ද යන්න කොහි ගියත් වැටලා බුදියන්න කරන කතා නෙවෙයි. ඒත් මේ මිනිස්සෙක් මේ නිින්දක් ගන්න ගෑණියෙකුත් අරගෙන ඇඳකුත් අරගෙන රෙස්ට් හවුස් එකක් අරගෙන මේ හනිමූන් කියන කතාව අද ලෝකේ කොච්චර පැතිරිලා තියෙනවද? මේ ළමයෙක් බලාගෙන ඉන්නවා ඒ දවසේ එනකන්. අපි කියනවා නැට්ටට කිරවුරනකම් බලා ඉන්නවා. මොකද උන්ට හනිමූන් යන තියෙන ආසාව. මොකද ඒක තමයි දන්නේ. ඒක තමයි දෙමාපිය බොහොම ඔය ඉංගල ඉන්දියාවේ හැම නළුලියන්ගේ දරුවෝ බඳිනකොට වීදම් කරන ගාන කෝටි ගාණක්. මේ ඉදා රාත්‍රියේ නිින්ද වෙනවා. ඒකට ඇත්තට මුන් කරන්න තියෙන කඩප්පුලිකම් කරලා උන් ළඟ කිසිම කන්‍යා භාවයක්වත් නැතුව ඔය සෝබන පෙන්වන්නේ. ඉතින් ඊටදී බුදුහාම කියනවා මම ඇටීරියා කොළ ටිකක් උඩ සිවුරේ ලාගෙන සුවසේ නිදා ගන්නවා. ඒකල කියනවා මේ වෝහාරයේ මේ වාසය ආර්ය වෝහාරය කාර්ය වාසය. මම ඉන්නේ නිර්ාමිෂ සුඛයක. නිර්ාමිෂ සුඛයට කියන්නේ විවේකජම් පීති සුඛං. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය. මේ සුඛෝපභෝගී දේවල් වලින් හෝ පාරිභෝගිකත්වයෙන් වලින් හෝ නෙවෙයි යපෙන් යාපෙන්ති කියන එකේ සැප. නිසා නිතරම දුක් කියන එක කැවි කැවි තියෙනවා. නිතරම දුක කියන එක දැනි දැනි තියෙන්න ඒක සත්‍යපට්ඨාන ආරමුණ වෙන්න ඒක බුදුදහම කියනවා මේ විදිහට පැමිණෙන දරතයක් පරිලහයක් ආවම එහෙම කියන්න එපා මානෙනි. ඒකට ප්‍රමෝදය කියන්නේ කියලා. ඒකල කියනකොට සති සම්පජාන්නේ කියන්නේ. දුක් දෙන දේ නිසා මට සතිය තියෙනවා. ඉස්සල තිබෙන දුක් දෙන දේ මේ දෙන දුක් ප්‍රභාව මාරු වීමට සම්පජඤ්ඤය කියන. ඉතින් මේ සති සම්පජඤ්ඤය කියලා කියන්නේ මේ දුක තේරෙනවට නැත්තම් අපි කාම ලෝකේ ගිහිලා මාන කාමයේ ගිහිලා එහෙම නැත්නම් අරන්නේ හිටියත් කෙලෙස් වගුරුවමින් ගත කරනවා. ඒ නිසා කොයි වෙලාවක අපිට ඉද්දෙන දෙයක්, රුප්පණ දෙයක්, කුප්පණ දෙයක්, පීරි ගෑවෙන දෙයක් තියෙනවා. අන්නේ පීරි ගෑවෙන කුප්පණ රුප්පණ දේ සතිය පිහිටවන දේ බව දැනගෙන ප්‍රසන්න මනස ඇති කරන දන්නවනම් ඒකට බණ කියන්න ඕනේ නැහැ. ඒක හැබැයි වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් යටිපහුවෙච්ච ප්‍රශ්නයක් තියෙන එක සමහර වෙනවා කොහොමඩක්වත් බෑ. ඉතින් ඒගොල්ලන්ට කට ගෙවෙනකන් කිව්වට වැඩක් නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ පරිසරයෙන් ඔක්කොම සම්පූර්ණ වෙච්ච දවසේ මට නිවන් දකින්න පුළුවන්. ඉස්සන්න වණෙන් කියනවා කියන්නේ කැපකාර නිවන් දැක්කට පහුවෙන්ද සංඝයා නිවන් දකින්න. මොකද හැම කැපකාරයෙක්ගෙම 100ක් අපි බලාපොරොත්තු වෙනවා. මේ හාමුදුරුවෝ ගාවත් ඒ ගුණ නැහැ. දැන් මේ විකාරය අඩුයි ටිකක්. ඉස්සර හැමදාම කාර්ක සභා තියෙනවා සංඝ සභා තියෙනවා මේ කැපකාරින්ගේ ප්‍රශ්න. උන් නිවන් දැක්කට පස්සේ තමයි අපි නිවන් දකින්නේ. ඒ ඉතින් ලොක්ක ගාවක් තිබ්බා. ලොක්කන් ගාවක් තිබ්බා. ඒ කාලේ මට hina. මම 385ක් සේවකත් එක්කම වැඩ කරලා තියෙනවා. මාත් පුහුණු කරලා තියෙනවා. මම දන්නවා කරන්න බෑ. උන් ওই පැය ආටේ වැඩේ කරලා බලයන්. සමහරවිට අපි පැය දෙකක් වැඩිපුර ගෙවලා තියාගන්නවා. එච්චරයි අපිට ඕන කරලා තියෙන්නේ. අපි ගිහිල්ලා ගෙදරදී කරන දේවල් අරේ මේ කරන්න බලන්න කිව්වොත් අපිට එහෙම සතුටු වෙන්න බෑ. ඒක නිසා මේ පරිසරයේ මේට වැඩිය හොඳ දවසක් ආයි ජීවිතේට වෙන්නේ දැන් තමයි පුළුවන් නම් වර්තමාන මොහොත විතරයි හෙට එයි මෛත්‍රී බුද්ධ ශාසනයෙහි නැත්තම් බුදුහාමුදුර හිටපු කාලේ ආවනම් හරිශෝක්නේ අනි ඥානාරාම සාසරින්න කාලේ ආවනම් හරිශෝක්නේ කියාගෙන අපි මේ හදන බයිලා ඒ ඔක්කොම මේ අතීත නාගත තියෙන කැපිලට කැපිලා යනවා ඒ නිසා මේ එළඹ සිටි අති වර්තමානයේ එහෙම නැත්නම් මේ වර්තමානයේ එළඹ සිටීම. එහෙම නැත්නම් කියනනම් මනසාචේ පසන්නේන භාෂතිවා කරෝති. ඔය දැන් අපිට ඇවිල්ලා තියෙන දේවල් පිළිබඳව අපිට මේ ආපු බුද්ධ ශාසනයට සතුටු වෙලා අවුරුදු 2600ක් පරණ මේ ශාසනයට සතුටු වෙලා නේ මෙච්චරක් මෙච්චරක් අහකැල දෙකට කැඩු වගේ ශාසනේ තියෙද්දි අපි මොනවද මේ අල්ලගෙනද කෑ ගහන්නේ? අපි මොනවද මේ අඩුපාඩු බලන්නේ මේ ආච්චම්මා ආය මනමාලියක් කරන්න බෑ. ඔය ආච්චම්මා මට්ටමට තියාගෙන ඉන්න පුළුවන්. වැඩි ආලවට්ටම් ඕනේ නෑ. ඔය තීන ටික රැගෙන මමත් එකෙන් යපිලා මේ මම මේ එන කරදර ටික සති සම්පජඤ්ඤය කරගන්න. බුදුන්සින් ඉහාට ගිහින් එක පස්සද්ධියක් කරන එක සුඛයක් කරගන්නේ. එදින්දා තමන් විලේ පැමිණෙන දුක සිංහල ඒක තමයි කොහෙන්ද මන්ද මේ වචනේ හොයාගත්තේ පැමිණි දුක් පැන්දායි. අපි එව්වට සැලසුම් හදලා එව්ව නැති වෙන්න හදනවා කියලා කියන්නේ අනාගත પરම්පරාවක් කාබාෂණය කරනවා. උන්ට උන්ගේ දුක් ටික විඳින්න දෙන්න. උන් උන්ගේ ක්‍රම වලට හොයාගන්නේ. අපින් ඇහුවොත් පොඩ්ඩක් අත උදව් දෙන්න, අත්තම දෙන්න. එහෙම නැතු මේ පොඩි උන් එන්නේ එන්න තියෙන දුක් විනාශ කරන්න මේ නැති කරන්න හදනවා කියන්නේ මේ තක తీරු අමන මරි අනාගත සැලසුම් විද්‍යානුකූල පරිශ්‍රණ සියල්ල පිටිපස්සේ තියෙන ද්වේෂය. සියල්ල පිටිපස්සේ තියෙන ද්වේෂය. ඒවට කියනවා අනාර්ය පරිශන කියලා. අනාර්ය පරිශන කරන කිසියෙකුට වර්තමානයේ ඉන්න වෙලාවක් නැහැ. මොකද අතීතයේ විනිශ්චය කර කර ඉන්න වෙනවා. අනාගතය හදන්න වෙනවා. වර්තමානයේ යපෙනවා කියන එක මේ අඩු කුලේ වැඩක් කියලා. අතපල්ලේ වැඩිච්ච වැඩක් කියලා. එපා වෙච්ච වැඩක් කියලා. මොකද ඒක අපි වගේ අයට වෙන්න ඕනේ. අපි ළඟ යැපෙන්න ඕනේ. අපි සිංහ සෙයියාවෙන් ඉන්න ඕනේ කියලා තමයි හිතන්නේ. නෑ බුදුහාමුදුරුත් කිරුවේ අපිච්ච එක මහරහා වාච මහරතනාසිට කිරුවේ අපිච්ච එක මොග්ගල්ලාන ස්වාමීන් කිරුවේ අපිච්ච එක මේ යාපනය පිළිබඳව ඒගොල්ලෝ යාපනය කියන්නේ උතුරු ප්‍රදේශය නෙවෙයි යාපනවයි කියන එක දැන් උතුරු ප්‍රදේශය කිව්වත් යාපනය කිව්වත් දෙකම අප්සෙට් වෙනවා අපිට උතුරේ උතුරේ ඇයෙන හොඳ බුද්ධ ආගමක් තිබිලා තියෙනවා දෙමළ විසු රැකලා අපි සොලී කියලා ද්‍රවිඩයයි කියලා අරුන් විනාශ කරලා බුද්ධ ධර්මයක් විනාශ කරලා උන් Hindu ආගමොත් ගොටි කාලා දැන් අන්තිමට යක්කු වෙලා පිට එක්ක. ඔයලා බලනකොට පේනවා මේ මිනිස්සු තෑහෙන්න මේ ਸਰවචනාංශිකේ ගුණ දැනගෙන පාවිච්චි කරපු જાතිය. ඉතින් යාපනයේ කියනකොට ওই දෙකම ගැලවෙනවා අපිට. අපිට එන දුක යපන්නත් බෑ අපිට. යාපනයේ කියනකොටත් අද වෙනවා. පව් අප්ප මේ බෞද්ධයා වලිගියා පාගෙන ඉන්නේ නැති ඕකේ වැඩිම වලිගියා පාගෙන ඉන්නේ අරණ්‍ය වාසී සංඝයා. ඒකයි මේ దేవතාවගේ පණිවිඩය කියන්නේ. අරන්නේ එහෙම නැත්නම් මේ ශාන්ත භ්‍රමචර්යය රැකෙන ඒක 100ක ඒකබත්තක ස්වාමීන් වහන්සේලාගේ මූණ මෙච්චර මූණ මෙච්චර කැතයි කියලා. ඇයි ස්වාමීන් වහන්සේ බුදුහාමර මේ මිනිස්සුගේ මූණ කැත කියලා අහනවා. මේක හදන්න බැරිද මේ බ්‍රවුන්ස් කම්පැනි එකට දීලා මිලස් රට හරි දීලා මේ මූණ මූණ තාඩුවක් දාලා දෙන්න බැරිද එහෙම නැත්නම් ප්ලාස්ටික් සර්ජරි එකක් කරන්න බැරිද දැන් තියෙනවා ඒ ක්‍රම තියෙනවා මූණ ලස්සන වෙච්ච වෙලාවේදී ඇන්ස්ට්‍රම් එකමාරක විතර ප්ලාස්ටික් මේ ස්ප්‍රේ එකක් ගන්නවා. ඊළඟ ඒක එහෙම ගලවන්න පුළුවන්. ඒකේ ඇස්බැම්ම පවා අච්චු හැදෙන ඊට පස්සේ ගමනක් කරනකොට ඒ තට්ටු ආපහු මොනේ දාගත්තා. ඇත්තට මොනවා තිබ්බත් ඒ ඒ අච්චුවට කෙලින් හිට ගන්න බෑ. දන්තන් කෙලින් හිට ගන්න පුළුවන්. ඒක මූණ තියලා දාපුවා එයා hina වෙලා තමයි ඉන්නේ කොයිලායි. ඉතින් ඒකේ ඌරු කටක් හදන්න පුළුවන්. රීලා මුණක් හදන්න පුළුවන්. ඉතින් ඇතුලේ මස්පිඩියට තාන්ට රීලව hina වෙනවා, ඌරා hina වෙනවා. ඉතින් ඒ ඒක හදන්න පුළුවන් මේ ඉතින් ওই නළුලියෙන්නේ ඔක්කොම ඉව දාගෙන. නළුලිය ඉන්න හරියක් ඉන්නේ ඒ දාගෙන ඉව දාගෙන ඉතින් ඇතුලේ විකාරයක් තියෙන්නේ. අබ්බන්තරන් තේ ගහනම් බාහිරම් පරිමංජසී කියලා බුදුරජාණන්සේ සඳහන් කරන ඇතුලේ කෙලෙස් ගහණේ තියේදී මේ පිට මේ පිරිමැදීමක් කරනවා. ඒක නෙවෙයි කෙරෙන්න ඕනේ අපේ වර්තමානයේ ගත කරන හැම චිත්තක්ෂණයකම එළඹ සිටි මොහොතේ ගත කරන හැම චිත්තක්ෂණයම බුදුම ප්‍රසිද්ධයි. ප්‍රසද්ද ප්‍රසාද භාවයක් තියෙනවා. ඒ ප්‍රසන්න භාවයක් තියෙනවා. ඒකයි පොඩි ළමයා ප්‍රිය කාටත්. ඌ ගත කරන්නේ වර්තමානයේ විතරයි. අලිපැටියෙක් බලන්න මේ බූස්පටව දිහා බලන්න. උන් ගත කරන්නේ 100 100ක්ම වර්තමානයේ පුදුමාකාර කෙලිවලු. පුදුමා ඒවට අපි උන් වැරද්දක් කරුවා කියලා ගණන් ගන්නෙත් නැහැ. බාල වයස්කාරයෝ කරන වැරදි වැරදි නෙවෙයි. ඒවට කියන හොරතල් කියලා. අර කාම මානකාමයට આવොත් කරන හැම දෙයක්ම වැරද්දක්. අපිට විරුද්ධ පැත්තේ ඉන්න මනුස්සයා hina වුණත් අපිට හරියන්නේ කතා කරත් හරියන්නේ මොකද එයා මානෙන් බලන්නේ මාත් බලන්නේ මානේ. එතකොට දිගටම අපි ළඟ තියෙන දික්කසාද වෙන්න අරන අර කන්නේ දෙයිගේ එවනල්ලත් අදයි වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් එහෙම නැතුව වර්තමාන ජීවත් වෙන එක අභාග්‍ය සම්පන්න දෙයක්ත් තියෙනවා. එහෙම නැත්නම් අවාසිදායක දෙයක්ත් වර්තමානයේ ඉන්න පළවෙනි චිත්තක්ෂණේ සතුටින් ඉන්නේ නැද්ද කියලා මැනගන්න බෑ. එක චිත්තක්ෂණයක සතිමත් වෙනකොට ඒ චිත්තක්ෂණ සතිමත් වෙච්ච චිත්තක්ෂණ තුළ කෙලෙස් නැතේ ප්‍රසාද ගුණක් පහළ වුණාය කියන එක දැක ගන්න බෑ. චිත්තක්ෂණ රාශියක් යනකොට චිත්ත වීතියක් යනකොට විතරක් අපිට පොඩි වෙනසක් තේරෙනවා. අනික් වෙලාදි මම අතපය තද්ද කරගෙන දඬු කරන දත්පිටි කාගෙන ජීවත් වෙන්නේ සතියිනකොට ඒක කරන්නත් බෑ ඒක කරනකොට සතිමත් වෙන්නත් බෑ. අන්න මෙවැනි සතියක් උරුම වෙලා ඉපදිච්ච නැත්නම් ජම්මදාය දෙයක් වෙච්ච එකම සතා මනුෂයා. ඌ සතිය එළඹිලා හිටියත් නැතත් ඌ දායදය සහිතයි. ඒක කිසි කෙනෙකුට කිසි කෙනෙකුට දොස් කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දොස් කියවෙනවනම් තමයි දොස් ආපු වෙලාව. ඒක අනිත් කෙනාට කියන්න තියෙනවා වාර දැන් දොස් ඇවිල්ලා තියෙන්නේ. අපි පස්සේ පස්සේ කතා කරමු. ඒක එකනගේ දොස් අවසල වැඩක් නැහැ. එතකොට වෙන්නේ මොකක්ද අපිට අතීතයට නඩු යනවා අනාගතය සැලසුම් කරන්න වෙනවා. ඉතින් ඒක නිසා මේ සතියෙන් ගත කරන කෙනාට ලැබෙන මේ අසතියේ ඉඳලා සතියෙන් ගත කරනට ලැබෙන මේ ආනිසංශය අරණිවයි සංඥා විතරක් නෙවෙයි බුද්ධ විදින්නේ. අසතිමත් වෙනද සතිමත් වෙච්ච ගිහියොත් බුද්ධ විදිනවා. ඥානොත් බුද්ධ විදිනවා, පිරිමිත් බුද්ධ විදිනවා. අබෞද්ධයොත් බුද්ධ විදිනවා. ඒ බුද්ධිය ගැන සටහන් දැන් එන්න පටන් ගන්න තියෙනවා. මෙච්චර කාලයක් අසතියෙන් හිටියා මේ නිවන් දැකලා නෙමෙයි. නිකන් සති මාත්‍රේ පිහිටීමෙන් කොච්චර වෙනවද කියලා. ඒකට නිදර්ශනය තමයි යෝගාවචරින්ගේ ගන්න තියෙන්නේ. යෝගාවචරය දන්නවනම් ධම්මගේ භාවනාවේ ඉන්නේ මම ඉඳගෙන ඉන්නේ. ඇවිදිමින් ඉන්නේ සක්මන් කරමින් මගේ හිත සතියේ නැහැ කියලා. දැනගන්නකොටම හිත අසතියේ ඉඳලා සතියට එනවා චිත්තක්ෂණයක. අන්න ඒ කාලවල ඒක ගැන සතුටුදායක වார்த்தාවක් කියන්න පුළුවන් නම් නිවන්ට කිට්ටු කියලා මං කියනවා. මම මෙච්චරක් අසතියේ හිටියා. මම ඒක ගැන බැලුවේ නෑ. මං ආපහු සත්‍යමත් වෙන්නේ කොහොමද කියලා බැලුවා. ඒතර මේ අසතියෙන් එනකොට තියෙන தත්වයයි සතියටපත් වීම සඳහා නයිසර්ගේම පච්චු හෝ හිතාමතා කරගත්ත මේ සතියට ඇතිවෙච්ච ගමන් ඇතිවෙච්ච වෙනස සතුටින් නැත්නම් ආපත්‍ය දේශනා මුකේ නැත්නම් පාපොච්චාරණ මුකේ එහෙම නැත්නම් පාප දේශනා මුකේ කතා කරන විට ලස්සන දෙයක් මුළු ලෝකෙම නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ තමයි සජීවී ශාසනික පණ. තමන් වැරදි තැනක හිටියා ඉඳලා හරි තැනට ආවා. වැරදි තැන ගැන කතා කරන්නේත් නැහැ. හරි තැනට පැමිණීම නිබේ සිද්ධ වෙන හැටි. මෙතෙක් කල්ප කරව භාවනාය ගුණයක් විදිහට ඒක හේලි කර දක්වන හැටි භාවනා නොකරන කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක හෙලිකර දක්වන හැටි Taman එක ගැටුමට හේතු වෙච්ච මනුස්සයරත් තේරෙන විදිහට අමුතුම කලාවක් තියෙනවා. වෙනමම සංනිවේදන ක්‍රමයක් තියෙනවා. වෙනමම කාව්‍යත්වයක් තියෙනවා. වෙනම సౌందర్యයක් එකේ තියෙනවා. ඒ නිසා බුදුජානනාංශගේ ළඟ ඉන්නකොට පවා පුදුමාකාරයේ කාව්‍යත්වයේ సౌందర్యය තියෙනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඉස්සලා ඉස්සලා අපිට මේක තේරෙන්නේ නැති බව හැබැයි ඒක අවාසිත හිටලා තියෙන්නේ. නමුත් කල් ගියාට පස්සේ මේක බෝවන ලෙඩක් වඩටපත් වෙනවා. ඒ කෙනා ළඟ ඉන්නකොට කාටවත් කනගාටු වෙන්න බෑ. ඒ කෙනා ළඟ ඉන්නකොට ඒ කෙනා වැරදි නොකරනව නෙවෙයි. වැරදි කරලා ඒ වැරද්ද සකස් කරන හැටි සකස් වෙන හැටි ඊට පස්සේ ඒක මානවයත් එක්ක බෙදා ගන්න හැටි ආපත්‍ය දේශනා කරන හැටි පාපොච්චාරණය කරන හැටි පාප දේශනාව කරන හැටි ඒ සඳහා පරිශුද්ධයක් ලැබෙනකම් බලන්න ඉන්නේ නැති. අනික කොයි වෙලාවෙද මං ආපත්‍යක් දේශනා කරගන්නේ. අනේ මං කොයි වෙලාවෙද මේ වැරද්ද වෙච්ච එක ළඟට ගිහිල්ලා සමාව ගන්නෙ. එතන බුදුම පණක් තියෙනවා. අන්න ඒ හෙලිකිරීම පාප දේශනාව පව් සමා කිරීම පාපොච්චාරණය එහෙම නැත්නම් ආපත්‍ය දේශනය අච්ඡං බන්තේ අච්ඡේතෝ පස්සත කියලා කියන එක පොඩ්ඩම මේ ගාව හරීම මේ ගිරව් කතා කරනවා වගේ තියෙනවා උල්ලංගේ ඒක ගණ්ඩත් හරි ලේසි. අරගෙන ඒ පාපදේශනාව උන් දන්නේ මේක පාපදේශනාවක් කියලා. උන් දන්නේ නැහැ ඒකෙ මෙච්චර ආනිසංස වෙනවා කියලා. අපි ඒක උස්මතු කරමු. පුළුවන් තරම් ඒ ළමයි ලව්ව මේ සත්‍යමත් ඉඳලා සත්‍යමත් බවට පැමිණීම සමහරු කොච්චර විනෝදාංශයක් කරගෙන තියෙනවද කියනවා. සමහරු කොච්චරක් මේක කාරණාව අල්ලගෙන තියනවද කියනවනම් ඒගොල්ලෝ කියනවා අසත්‍යමත් වෙන්න මතුවෙච්චි අසත්‍යමත් වෙච්චි අරමුණ පවා අගේ කළ යුත්තක් කියලා. ඉස්සර අපි අසත්‍යමත් වෙච්චි අරමුණත් එක ද්වේෂ කරනවා. දැන් එහෙම ද්වේෂයක් නැහැ කියනවා මේ අසත්‍යමත් වීම සඳහා ගිය අරමුණ නිසා තමයි මට නැවත සත්‍යමත් වීමේ කලාව මට නැවත සත්‍යමත් වීමේ රචනා ශිල්පය මට නැවත රචන සත්‍යමත් වීම ගැන කතා කරන තුරයි කතා කළේ ඉත්ත කියලා එක දාන්න ගන්න ගත්තේ මම අසත්‍යමත් වීම නිසා. ඒ කොච්චර දක්ෂ වුණත් අසත්‍යමත් වීම කඩප්පුලි විදිහට නොකෑමලා විදිහට දහපතුරා විදිහට සිද්ධ වෙනවා. බුදුහාමුදුරන්ට සිද්ධ වෙලා කියනවා. දැන් කවුරු හරි හිතනවා නෑ නෑ එහෙම බුදු වුණා නම් මේ අසත්‍යමත් වීමක් ඕ පිටෑමක් වෙන්න බෑ කියලා. එහෙනම් බුදු ජානනාශ අපිට කියන එකක් නෑ මම මෙහෙම කැලේ තනියම ඉන්නකොට මටත් මෙන්න මේ පරිවිතර්කයක් පහළ වුණා. පහළ වෙනකොට මාරය ඇවිල්ලා මගෙන් ප්‍රයෝජන ගන්න බැරුවා. එතකොට මම දැනගත්තා මම මාරයට යන්න හැලලා නිකන් හිටියා කියලා බුදුහාමට අපිට මේ දේශනා කරන්නේ නැහැ නේ. මුගල්ලාන ස්වාමීන් වහන්සේට වට කරගෙන ඇට හාල්ලට තරමට කුඩු වෙනකන් ගහන්න වෙන්නේ නැහැ වෙලා තියෙනවා. උනාට පස්සේ ඒක බුදුහාමර ගාවට ඉර්ධිවලෙන් ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මෙන්න මේ මම තුන් සැරයක් අතර බැලන්නේ හරියන්නේ නැහැ. විනාශ වුණා. මේක නිල්ලෙන්ද ගන්නවා කියන්නේ ඒකයි. මේ මේ මුගලන් ආමතුන් දාන වචන නෙමෙයි. ඒ නිල් පාටයි. කළු පාටක් නිල් කියලා කියනවා. ඒක නිල් වෙන්න තරලා. ඉතින් මේව උනාට පස්සේ ඒක හෙලි කරන්නේ නැතුව වහයි වෙන කෙනෙකු මුගලන් ආමතුන්ගේ චර්ච කතාව ලියනවා. මුගලන් ආමතුන් ඒකට ඉඩ තිබෙන්නේ නැහැ. බුදුහාමරගාඩ කියලා ප්‍රකාශයක් කරනවා. අපේ ලොකු සංසද් කියනවා මගේ චර්ච කතාව කවුරු හරි ලිව්වොත් මම ඉපදෙනකොටම මේ රජ කක්විත රජගෙනගේ මොටොන්නකදීනේ මිනිකොණ්ඩලක් කරලා ලියාවි නෑ මයි ළඟ කොච්චර දෝ අකුසල් සිද්ධ වුණා. මෙන්න මේ මේ අඩපාඩුකම් වෙලා තියෙන එක මමයි දන්නේ හරියට. ඔගේ ඉස්සල්ලාම ලිව්වේ කලකොන්දේ පඤ්ඤාසේකර හඳුනුවා. ස්වයං ලිඛිත චර්තාපදානේ මෙන්න මේ මේ දේවල් මම වෙලා දෙනවා මම ජාතික මට්ටමට ගිය කෙනෙක් තමයි මෙන්න මේ මගේ තිබුණ වැරදි මේ වැරදි නිසා තමයි මට මේ වැරදි කරගන්න පුළුවන් වුනේ හෙලි කරලා තියෙනවා ඒ මොකද වෙන කෙනෙක් ලිව්වනම් සුදු උණු ගන්න බුදුහාමරණ සුදු උණු ගන්න කාටවත් බෑ රහතන් වහන්සේ ලැබුණ උන්වහන්සේලා කියන්න තියෙන දේ කියනවා. ඒ එහා ඒත් සාන්ත ඇත්ත තමයි. Brahmacharya තමයි. ඒකෝ තමයි. වනවාසී තමයි. ඒකබත්තක 101 තමයි. ඒ වැරදිලා කියනවා. ඒ ටික විතරයි අපිට කියනකොට සම්බන්ධනේ මිනිස්සු කියලා හිතන්නේ. අපි හිතනවා මේ <clears throat> අපි ඉන්න පරිසරේ මම නම් දැන් අංග සම්පූර්ණයි. අනිත් අයත් මං වගේ අංග සම්පූර්ණයි. ඊවැනි මිනිස්සෙක් විෂ ඝෝර සර්පෙක්. ඒ මිනිස්සයා රැටල් ස්නේක් කියලා කියන්නේ. සයිකෝපැති. මානසික අසහනකාරී. කවදාකවත් නැහැ. යැපෙන්න දන්නේ ඉන්න තැනක ඉන්න හැටි දන්නේ නැහැ. මොකද්ද මානසිකත්වයක් හදාගෙන ඉන්නවා. ඒ විදිහට කට්ටිය ගන්න හදනවා. එයත් ඉන්නේ මේ මානසිකත් ඒකාදේ ඉන්න කර්මස්ථානාචාර්යවරු ගැන ඉතින් සොරි තමයි කියන්නේ. ඒගොල්ලෝ මේ කට්ටියට අන්න එහෙම මේ මානසිකත්වයක් හදනලි කියලා දෙනවා. මේ කියන මානසිකත්වයෙන් ගැලවෙන හැටි නෙවෙයි. ඉතින් ඒක නිසා අපිට බුදුහාමුදුරුවෝ නැත්තම් මේ దేవතාවගේ ඉල්ලීම නිසා බුදුදහම සඳහන් කරන්නේ විදිහට අතීතය පිළිබඳ තැවෙන්නත් එපා අනාගතය ගැන බලාපොරොත්තු වෙනවා පච්චපන්නේච යාපෙන්ති. ඒ කියන්නේ එළඹ සිටි සියට ලස්සන තව වචනයක්. මේකට තව කියන්න පුළුවන් සතුප්පාදේ කියලා නැති වෙච්ච අතීත නාගතිගේ හිත වර්තමානට එන හැටි. මේ සියරම බුදුරජාණන්සේ හුරතල් වශයෙන් යෝගාවචරයට තියෙන හුරතල් වශයෙන් පෙන්නලා තියෙන කිසිම තැනක ඒව හෙලාතලා කතා කරලා නැහැ. අනිත්‍ය වෛද්‍ය මේ මානවයෙන් විච්ච අත්තරදි විදියට හෝ හෙලාතලා කතා කරන්නේ නැහැ. බුදුන්සේ මේක දන්නවා. ආයති සංගරි කියන වචනයෙන් මේ ඔක්කොම පිරිසුදු කරන මැත්තේ හැදීම සඳහා. මැත්තේ නිවැරදි වීම සඳහායි මේ ටික හෙලි කරන්නේ. ඒ සඳහා හෙලි කිරීම අත්‍යන්ත කාරණයක් විදිහට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ඒක අසගත මේ පසුබන්දු පාදේ. ඒ පාපොච්චාරණය කියන රචනයක් ලියනවා තමයි බෝධිසත්ත්ව බෝධිචර්යාව ගන්න ඉස්සරලා මම ඉතින් මෙච්චර පෞචිද්ද වෙලා තියෙන වැරදි වෙලා තියෙනවා අනේ වට මට සමා වෙන්න මට එන්න තියෙන බැනුම් එන්න කුටි ගහන්න ඇති කුටි ගහන්න පසංගත ලෙඩ රෝග එන හරියක් එන්න මොකද මට ඉක්මනට මේ වැඩි කර කරන්න ඕනේ කියලා ඉතින් එතකොට හිතනවා නාස්තිකවාදී කියලා එතකොට හිතනවා මේක අක්‍රීයවාදී මේ ඒවට එනේවට ෆයිට් කරන්න නැතුව ඉන්න එකක් කියලා නෑ. ඒක බොහෝම එළඹ සිටි සීයකින් කරන්නේ. මේ කරදරයක් මයි ළඟට ආපුවාම මම මේකට ප්‍රතික්‍රියා නොකර කරගන්න කෙනාට කරගන්න හරිනවා මම කියන්නේ නැහැ මේ මයිත් එක තරහට කරනවා කියලා. ගෙවේ පවක් ගෙවෙන්න ඉඩයිතු. අනේ ඒක කියන්න පුළුවන් ඇත්තටම බෝධිචර්යාව තරයි බෝධිචර්යාව කියන්නේ ඒකයි. අනුන් කවුරු හරි පව් කරගන්නව තමන් පව් කරගන්න යන්නේ නැහැ. එයාව හදන්න ගිහිල්ලා හෝ හිත දූෂ්‍ය කරගෙන මේකත් මගේ කර්මයක් ගිවිලා ගියා. ඒකත් හොඳයි. ඒකත් ජයසිරි මංගලම් කියලා අපි යාට උනන්දු කරවන්නෙත් නෑ මේ. ගැටුවක්. ඇහුන්නේ නෑ වාගේ, දැක්කේ නෑ වාගේ ඉන්නවා. ඒකේ Tamange වෙනසක් දකින්න පුළුවන් ජීවිතේ මං ඉස්සර නම් මෙන්න මෙච්චර මෙච්චර ගැටෙනවා දැන් නම් ගැටෙනවා තමයි හැබැයි ඉස්සර වෙච්චර නෑ ටික ටික අඩු වෙනවයි කියලා ඉච්චර සුන්දර දෙයක් තවත් ඇත්තේ නෑ Brahmachari ජීවිතේ එච්චර සුන්දර දෙයක් තවත් ඇත්තේ නෑ අරණ්‍ය වාසී ජීවිතේ. ඒ නිසා හොඳටම තේරෙනවා මම දැන් ගැටෙනවා න තමයි. අර පළපුරුදු උරුලෑ ගතියට ගැටෙනවා. හැබැයි දැන් තේරෙනවා මේක ඇති වැඩක් නෑ. මේ මයෙන් කරගත්ත මොඩකමක්. ඒ මනසේ හැදෙන නොහැදෙන එක වෙනම දෙයක්. වැඩි වුණා නුණා වෙනම දෙයක්. ගෙත්තමක්ද කතන්තර වෙනම දෙයක්. ගැටෙන්නේ නැති ගතිය පේන්න පටන් ගත්තාම පේනවා තාම ශාසනය කියනවා කියලා. තාම පුරුෂ ධම්ම සාර්ථී පුරුෂයන් দমনය කිරීමේ දක්ෂයන් අතර පළවෙනිය බුදුහාමුදුරුවෝ දැන් පිරිනුවම් බල අවුරුදු 2600ට පස්සෙත් මාව দমনය කරනවා. මට තේරෙනවා මම ප්‍රතික්‍රියා කරනවා කියලා. හැබැයි ඒ වෙලාවේදී සි ගේමකට ගැතයි. මං වගේ කෙනෙක් එහෙම එකට හොඳ නැහැ කියලා අර ප්‍රතික්‍රියා බඩු කරනවා. එහෙනම් පිටිගියේ හිතගෙන කනගාටු වෙනවා. හැබැයි ඒක අඩු කරනවා. පිටියන්නේ ඒක හැටි අප්පා ඒකට කරන්න දෙයක් නැහැ. උකේ යැපියම්. ඔබට ඔගේ දය දද කිහිලි නම් ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඒකේ අඩු වෙන බව. කියනවා අපි තියෙන මේ පිළුණු වෙච්ච ගතිය අඩු වෙන ගතිය තියෙනවනම් සම්බෞද්ධයටත් තේරෙනවා. ආයතන දන්න දරුවෙකුටත් තේරෙනවා. මනසක ප්‍රතික්‍රියා වැඩිලා තියෙනවා. ඒ ගස්පලන් වලටත් තේරෙනවා. තීසනෙකුටවත් තේරෙනවා. තීසනා මනුස්සයත් එක්ක වැඩ කරනකොට ඒ අපි කරන ප්‍රතික්‍රියාවේදී ගැට වෙන ඇඩ්‍රිනලින් ස්‍රාවෙන් තමයිලු ඌ අපිත් එක්ක සම්බන්ධය පවත්වන්නේ. අපිට ඕන නම් සත අයින් කරන්න පුළුවන් ඌට ද්වේෂය ඇති කරලා. එතකොට වෙන්නේ නැහැ. අපිට සතත් එක්ක සම්බන්ධය ඇති කරන්න පුළුවන් ද්වේෂය නැති කරලා සතත් එක්ක ඉඳලා. ඊට පස්සේ ගැට ක්‍රියාත්මක කරන උන්ටි කාලයක් එතකොට තමයි මේ සත්තුන්ගේ භාෂාවට යන්නේ නැත්නම් අපි මේ මෛත්‍රිය මනෝ කර්මයක් විදිහට පවතින. ඊට පස්සේ ඒක වචී කර්ම, කාය කර්ම වලට යනකොට තමයි ඒක අර සංක්‍රමණික රෝගයක් මට්ටමට වැඩෙන්න පටන් අරගන්නේ. මේ භික්ෂුව කියලා කිව්වහම ඇත්තටම මේක අඳුර ගන්න අවස්ථාවක් නෙවෙයි ඉන්නේ. ඒක දැන් අර <clears throat> බෝ කරන වෙලාවේ, භාවනා කරන වෙලාවේ, අඳුරගත්ත ධර්මතා ටික ක්‍රියාවත් කරන වෙලාවේ. ඉතින් ක්‍රියාවත් කරනකොට අපි යම් පරිසරයක ඉඳගෙන මේක තේරුම් අරගෙන දැන් මම අද ඉඳලා <clears throat> වෙච්ච වැරද්දට අච්චු ලැබේවා කියාගෙන වෙච්ච මෝඩකම් දෙන්නට හරියේ ආයෙ මෝඩකම් නොකරම් හරියේ කියලා වැඩ කරන්න ගියාට පස්සේ ඒ පරිසරය නොලැබෙනවා නම් අපිට ඒ අවශ්‍ය කරන ආර්ය පරිශ්‍රණය කරන්න පෙරපින් කරලා නැහැ කියලා මම කියනවා. අපිට ඇති වෙන්න කරන්න පරිසරයක් ලැබිලා තියෙනවා නම් සබ්‍රක්‍මචාරින් වහන්සේලා ශාද්ධර්මයේ එහෙමනම් කේතයාගේ පෙරපින් කරලා තියෙනවා කියන්නේ. ඉතින් පෙරපින් කරලා තියෙනවා පාට වැටලා තියෙනවා නිවන් දකින්න ඕනේ නැහැ. කිසිසේත්ම අවශ්‍ය නැහැ. අපි ඉන්නේ පැහැදිලිවම නිවන් දකින්න පාර. අපි ඉන්නේ පැහැදිලිවම අවුරුදු 2600 ඊට පස්සේ ਸਰුවචනාංශික කියන විදිහට ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දීතා වෙලා. ඉතින් ඒකම ලොකු දෙයක්. මම හිතන්නේ මේ දේශපාලනය කරන්න බැරි දෙයක් කියලා. ඒ වගේම ආර්ථිකයෙන් කරන්න බැරි දෙයක්. ඔය සමාජ විද්‍යාඥයෝ හදන කිසි plan එකක ඒක නැහැ. මේක අනිත් එක දෙන්නේ කොට කරන්නත් බෑනේ. මම දැන් මෙතන විතරයි කරන්නේ. ඉතින් ඒ සඳහා අපි උදකලා වෙනවා තමයි. හැබැයි ඒ හුදකලා මේ සෙනග නැති තැනකම නෙවෙයි. සෙනග ඉන්න තැනක හිටියත් කොඩි ගහයක් ගහක් අද හිටියත් ගින්දගම්පලුවේ හිටියත් අපිට අපේ අර චින්තන ක්‍රමය අරගෙන යන්න පුළුවන්. එතකොට තේරෙනවා එමේ චින්තන ක්‍රමේ පාවිච්චි කරන ගුරුතුමන් වහන්සේලා ආර්යයන් වහන්සේලා සත්පුරුෂ අපි හිතනට වැඩි ප්‍රතිශතයක් ලෝකේ ඉන්නවා. අපිට ඒගොල්ලත් එක්ක සම්බන්ධ වෙන්න අපි ඉඳලා තියෙන මෙතෙක්කල් බාලියොත් එක්ක. ඒගොල්ලෝ දන්නේ නැහැ නමුත් අර ඒ සත්පුරුෂයන්ගේ සම්බන්ධයක් තියෙනවා. අපි එතෙන්ට නැග්ගොත් අපිට පේනවා. ඒ සත්පුරුෂය අපේ දිහා බලාගෙන ඉන්නේ නැහැ පල්ලෙහාට. ඒක නෙමෙයි සත්පුරුෂ ගතිය කියන්නේ. ඒගොල්ලෝ නිස්සද්ද බණක් කියනවා. හැදිලා වරෙන් බුදුහාමරෝ කියලා තියෙනවා හැදිලා වරෙන් ඔබ මෙතෙන්ද උස්සනකොට ඔන්න මට කනෙක් වෙයි. මෙච්චර ඉස්සුනොත් මෙහෙම ලාට කනෙක් වෙයි කියලා එක එකනට එක එකනට ඒක මේ ඕපනයික ක්‍රමයට සම්බන්ධය තියෙනවා. ඒකේ වෙනසක් නැහැ. මෛත්‍රී බුදුහාමුදුරද ගෞතම බුදුහාමුදුරද අවුරුදු 2600 කට පස්සේද 500කට පස්සේ ඒකේ වෙනසක් නැහැ. අපිට තියෙන අපි කොච්චර කොතැනද ප්ලග් වෙන්නේ කියන එකට. ඒ සඳහා ඒසවත බීම තමයි කරන්නේ ශික්ෂා මාර්ගයේ. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ඉතින් මේ තුනටම කන්ති කියන වචනේ බුදුහාමුදුර පාවිච්චි කරනවා. කන්ති පරමං තපෝති තික්ඛා. ඒ ශාන්තියමයි තියෙන්නේ. ඉවසන එකමයි තියෙන්නේ. දැනට ඉතින් ඉවසෙන්නේ නැතුනට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට වැඩි ඉවසනයි කියලා බලා ගන්න. මම හෙට මේ වගේ දෙයක් වුණොත් මෙච්චර වලිගේ පුම්බගෙන මෙච්චර නම් කෑ ගහගෙන නටන්නේ නැහැ. අඩු කරන්න ඕනේ කියලා සීලෙත් කරගන්න, සමාධියත් කරගන්න, ප්‍රඥාවිදිත් කරගන්න මේ ලකුණ පෙන්නේ ඇත්තටම අපිට වර්ධින වෙලාව. ඇත්තටම අපි මේ අකර නොකටයුතුකම් නොසිතූ නොවිරූ දේවල් සිදුවෙන වෙලාවේදී හැතිරෙන ස්වරූපෙන් තමයි අපිට මේක දක්වන්නේ. ඒක එහෙම නැති උනායි කියලා නොසිතූ නොවිරූ දේවල් වෙන්නේත් නැහැ අපිට මේ හැතිරෙන්න උනේ නැහැ කියලා බොක්ක ඇතුලේ තියෙන කෙලෙස් දැනගන්න විදියක් නැහැ. බොක්ක ඇතුලේ තියෙන කෙලෙස් මතු වෙන්නේ ඇතුලේ අඩිය තියෙන කෙලෙස් මතු වෙන්නේ අපි නොසිතූ නොවිරූ විදියට දේවල් සිද්ධ වෙනකොට අපේ මුර්ගය නැගිටිනවා. මුර්ගය නැගිටිනකොට ශික්ෂාව වැටෙනවා. ශික්ෂාව නැගිනකොට මුර්ගයා වැටෙනවා. ආන්නේ දෙන්නගේ මේ බලතුලනේ සිද්ධ වෙන්නේ මේ මලක් පහනක් පූජා කරන වෙලාවක නෙවෙයි. අපිට නුරුස්නා දෙයක් නොගැලපෙන දෙයක් සිද්ධ වෙනවා දකින්නකොට. ඉතින් ඒකේ විතරමයි විපස්සනා වෙන්නේ. ඉතින් මං කියන්නේ මේ නුරුස්නා නොගැලපෙන දේවල් ප්‍රාර්ථනා කරන්න කියන්නේ. ඇති වෙන්න ලැබෙනවා. ඇති වෙන්න ලැබෙනවා අරන්නේ හිටියත් ලැබෙනවා ගමේ හිටියත් ලැබෙනවා. අන්නේවා අවස්ථානුකූල එක පාවිච්චි කරලා කියා පාණ්ඩ යන්න එපා. පෙන්වන්න යන්න එපා කාටවත්. පෙන්වන්න නම් තියෙන්නේ පරණ තාලෙටම තද වෙන බව පෙන්වන්න ඕන. ඒක තමයි එකම ක්‍රමය. පෙන්වන්නට මොකද යට දන්නවා දැන් නැහැ. දැන් එහෙම එකක් ඇත්තේ නැහැ. තද වෙන ඕනනම් ගහන්න පුළුවන් කාට හරි. බනින්න පුළුවන් කාට. ඒ වුණාට යාට පේනවා දැන් ඉස්සර වගේ රෙසිලියන්ස් වැඩි. එහෙම වෙලා ආපහු සාන්ත තත්ත්වයට එනවා ඉක්මන. හැබැයි අර අනික් තමන්ගේ පාර්ට්නර්ට පෙන්වන්නේ නැහැ. පාර්ට්නර්ට එන්න එපා. ආවොත් ගන්නවා. බැන්නොත් බයිනවා. දෙවුවොත් ගන්නවා. එහෙම තමයි ඉන්නේ. හැබැයි ඇතුලේ දන්නවා මේක ඇතුලේ ඉන්න සාන්තුරයගේ මොකද්ද මොකද්ද කීකරු ගතියක් තියෙනවා. ඒක ඇත්තට මගෙත් නෙවෙයි ඒක මානවයටයි සිදුවන්නේ. මට ඉස්සරහ හිටපු සාන්තුරුන්ගේ ගෙන් බොවිච්ච දෙන්නේ. මම ඉන්නේ කප් දුම්මල වර මාතරගත කපුව වගේ උන්ටටම ආවේශ වෙලා ඉන්නේ. ඒ ඇතුලේ පේන. ඉතින් මේක දෙයියට පේනවලු. මේ දෙයයන්ට අහුවෙන්නේ අපි කරන වචන නෙවෙයි ඒ විතක්ක විපහාරේම අහුවෙනවලු මම දැන් කතා කරන්න හදන්නේ මේකයි කියලා ඒ වචනේ ගොඩනගින්න ඉස්සලා දෙයියොන තියෙනවා නිසා අපි කතා කරනකොට දෙයියෝ දැනගෙන ඉවරයි අපි කතා කරන්නේ ඉතින් දිබ්බ චක්කු කියන්නේ ඉතින් දෙයියන්ට තේරෙනවා මෙන්න මේ රංගපෑම රංගපෑවට ඇතුලේ සාන්ත ගතියක් එනවා කියලා ඉතින් ඒකට නම් අසාධාරණ නැති මම මගේ මතය හෙලි කරන්නේ පැවිද්දත් හොඳයි අරණ්‍යත් හොඳයි එළියේ ඉඳලා බැරි නෑ අවුරුදු 7 7ක් මම කරලා තියෙනවා. ඒ කාලේ කවුරක්වත් මොකක්වත් දන්නේ නැහැ. හැබැයි මගේ ජීවිතේ හොඳම කාලේ. මම දන්නවා ඉස්සරහට මේට වැඩිය කක්කාවක් කණ්ඩ වෙනවා. හැබැයි ඒකට මේ පූර්ව පෙර නිමිත්ත නැත්තම් පෙරහුරුව දීලා තියෙනවා. දැන් මේකෙදි ඒකම ඉතින් අර නැවත නැවත ඉතින් දන්න උදේටත් මොනවාරි කණ්ඩ වෙනවා දවල්ට කණ්ඩ වෙනවා වගේ දන්න ජීවිතේ පුරාමට මේ යැපෙන්න විතරයි තියෙන්නේ. කවදාකවත් මේ රෝස මල් යානාවක්වත් එහෙම නැත්තම් පාවඩ ඉලපු පාරක් නැහැ. ගමනියම් බන්තේ යාපනියම් බන්තේ. එච්චරම තමයි. යාපනේ ගියා වගේ තමයි. ඉතින් ඒ නිසා පැවිද්ද කියලා කියන්නේ ඔයිට එහා කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. එදත් පැවිද්ද ඔච්චරයි, අදත් පැවිද්ද ඔච්චරයි. එදා සුඛභෝගී දේවල් අඩු නිසා එහෙම නැත්නම් කියනවා නම් පුස්මාන්නේ ඇති කරගන්න තාක්ෂණික නිෂ්පාදන අඩු නිසා පැවිද්ද ලාභ වෙන්න ඇති. දීසි වෙන්න ඇති. තියෙන එකනේ මහරජා වුණත් රැට කන්නේ දවල්ට උදේ ඉතුරු කරගෙන පිළිනු වෙලාලු කන්නේ. දැන් මධ්‍යම පාන්තිකයේ ගෙදර ෆ්‍රිජ් එකක් තියෙනවා. ඌ ෆ්‍රිජ් එකේ දාලා කන්නේ. මධ්‍යම පාන්තිකයේ අද්දෙක තියෙන ගෘහ භාණ්ඩ එදා රජමාලිකාවක්වත් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මිනිස්සු අතර මානකාමයේ වැඩි යාද. මිනිස්සු මේ යාපනීය කියන එක දන්නේ නැහැ. යැපෙනවා කියන එක දන්නේ. යාට ඕන තියෙන්නේ සුඛභෝගීත්වය. එහෙම නැත්නම් පාරිභෝගිකත්වයේ ඒ අතින් අපේ પરම්පරාව සාපලද්දක්. බැනුම් ඇසිය යුක්තක්. මොකද අපි දරුවන්ට පෙන්වපු ආදර්ශය හොඳ නැහැ. අපි පෙන්වන්න ඕනේ දරුවන්ට යැපෙන දේෙන් තියෙන දේ ජීවත් වෙන්න බුද්ධ රූපේ පෙන්වන්න ඕනේ. මේ රජපටව මෙහෙමයි එහෙම කිරුවේ කියලා. ඒක හැබැයි මේ බුදුහාමුදුරණ සීමා කරලා අවුරුදු 2000 සීමා කරන්න ඕනේ. අපේ ජීවිතේ පුලක් දිගින් දිගටම දිගින් දිගටම අතීත අනාගතේ වැඩි අභිරමණය කරන්නේ නැතුව වර්තමානයේ ඉඳගෙන මේ මානකාමේ මානීයට ආශ කරන එක දැනගෙන පුළුවන් තරම් ඒ නියතමානී ගතිය ඉඳගෙන එවැනි ඉන්න සත්පුරුෂෝ හිගයක් නැහැ. ඒ සත්පුරුෂගේ මට්ටම මා ඔසවා තබාගත්ත ගමන් මම මේ සත්පුරුෂගේ මට්ටමටපත් වෙනවා. ලොකු සාංශ කියනවා කම ගමනක් යනකොට මේ ළඟ තියෙන වැවක් බලන්න ඕනෙච්චාම කන්දට නැගපු එක්කනට පේන දර්ශනේ පල්ලෙහින එක්කනට පේන්නේ නැහැ. තමන්ට ඒ දර්ශනේ බලන්න ඕන තමන්ට තියෙන කන්දරාගෙන එක. එහෙනම් කියන්නේ නම්ස ගුරු කියන්නේ ඔය එහෙනම් මටත් පේන්න එපා ඔය දිහා මටත් පේනවනේ කෝ නෑ නේ පැත්තේ වාවක් කියලා. උඩනක පෙකන කියනවා ඇවිල්ලා බලන්නකො. වැවක් තියෙනවා. ආන්නේ වගේ අපිට තියෙන කන්දරාගෙන එක. ඉතින් ඒ කන්දරාගෙන්න මට පේනවා උපරිම පහසුකම් ටික තියෙනවා. ඉතින් සෑ ලැබිච්ච ටිකේ සතුටු වෙලා කනගාටු වෙන දේවල් පැත්තකට දාලා ප්‍රසන්න මනසක්